චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා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 ලොකු සැනසෙල්ලක් ඇති කරන විශේෂ නායක ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේගේ නිරිච්ච බව උන්වහන්සේගේ නිහතමානීකම අපිටත් ලොකු ආදර්ශයක් උන්වහන්සේව දකින්න ලැබීම පවා කොටින්ම අපිට බොහොම ප්‍රියමනාපයි. මම මීට පෙර එක් වතාවයි මේ ස්ථානයට වැඩම කළේ. එදා මගේ හිත පැහැදුනා. තිවුණහන්සේ ඒ ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් වශයෙන් කටයුතු කරද්දී භාෂා මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා පීඨයේ ඒ ආචාර්ය දුරන්දර ඒ වගේම මේ උතුම් සෙනසුනේහි මේ විහාරස්ථානයේහි විහාරාධිපතීශ්වර අවසරයි මාඹුල්ගොඩ සුමන රත්න ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේගෙන් පාද නමස්කාර අවසරයි අපිට පින්වත්නි මේ වෙලාවේදී මේ පුන් පොහොව දවසේ ධර්මය අවබෝධ කරන අදහසින් ගෞරවයෙන් සීල සමාදානයේ පිහිටි සදහවත් පින්වත්නි ඔබට මේ පොය දවසක මේ විදිහට සීලෙහි පිහිටන්නට සිතක් පහළ වුණේ තමන්ගේ ජීවිතයට තමා විසින්ම පිළිසරණක් හදාගන්න හිතිච්ච නිසා. අත්ත දීපා විහරස අත්ත සරණ නෝ අනඤ්‍ය කරණ කිව බුදුරජාණන් වහන්සේ පදාලි තමන්ට තමන්ව දූපතක් කරගන්න කිව්වා. තමන්ට තමන්ම පිහිට කරගන්න කිව්වා. බාහිර සරණ බාහිර පිහිට ප්‍රාර්ථනා කරන්නට එපා කියලා. පින්වත්නි ඔයත් කවුරුත් තමා තුළ මේ පිහිට පිළිසරණ හදාගන්න නම් මේ සීලේක පිහිටලා කටයුතු කරනා වගේම භාවනාවටත් හිත නැඹුරු කරගන්න ඕනේ. එතකොට මම දන්නවා මේ කාලේ හරි කැමති පිරිසු භාවනාවට නමුත් භාවනාව සම්බන්ධ උපදේශ අනුශාසනා ලබා ගන්න තමයි කාටත් වමනා කරලා තියෙන්නේ. සමහරන්ට උපදෙස් ලැබෙනවා කරන්නේ සමහරු කරන්න ඕන අය ඉන්නවා උපදෙස් නැහැ. මේ දෙගොල්ලම ඉන්නවා ප්‍රමාණය. ඔයත්න්ට මේ ශාසනය තුළ ධර්මය අවබෝධ කරගන්න නම් ඒ ප්‍රඥාව සඳහා සමාධිමත් සිතක් ඕනෙමයි. බුදුරජාණන් වහන්සේ වදාළේ ප්‍රඥාව තියෙන කෙනාට අනිවාර්යයෙන්ම සමාධිය දියුණු කරන්න පුළුවන්. සමාධිය තියෙන කෙනාට ප්‍රඥාව දියුණු කරන්න පුළුවන්. මේ දෙකම තිබ්බොත් තමයි දුකෙන් නිදහස් වෙනවා කියලා කියන්නේ. ඒ නිසා ඔබට මේ Tamange විසිරෙන හිත මෙල්ල කරගන්න පින්වත්නි ක්‍රමයක් කියා දෙන්නයි මේ වෙලාවේ අපි කල්පනා කළේ. මිලින්ද ප්‍රශ්නේ මිලිඳු රජතුමාට නාගසේන මහරහතන් වහන්සේ හරි අපූර්වට කියනවා පින්වත්නි ලබුවලක් යම්කිසි වැටක එහෙම නැත්නම් මැස්සක ගහක මොකාරි ආධාරකයක එල්ලිලා හැදෙනවා වගේ උන්හස් පෙන්නනවා දුකින් මිදෙන්න ඕන කෙනා එල්ලෙන්න ඕන කිව්වා සමත විදර්ශනාව සමත විදර්ශනා සම්බන්ධව ලස්සන උපමා ගොඩාක් තියෙන දේශනවල මිනිස්සුන්ට පින්වත්නි මේ කාලේ පේනවා පුදුමාකාර විදිහට රාගෙන් ඇවිස්සිච්ච ගතියක් තියෙනවානේ. ද්වේෂයෙන් ඇවිස්සලා ඉන්න මිනිස්සු පුදුම විදිහට. මේ රාග ද්වේෂ මිනිස්සුන්ගේ හිතවල මේ විදිහට බුර බුර නැගෙන්නේ පින්වත්නි. ඒත් මේ හිත වඩන්නේ නැති හින්දා. ඒකෙන් දුක් විඳින්නේ තේරෙන්නේ. පහුගිය කාලේ මේ ඉතරේදා ඔබට ආරංචි වෙන්නේ නැති එක්තරා රෙදි සාප්පුවක මේ වස්සල පැත්තේ මහා දවානේ පෙම්වතා ඇවිල්ලා පෙම්වතියට පිළියනම් පාරවල් 13ක් ඇනලා මරන මේ මහා දවානේ ඒ රෙදි සාප්පුවේ සේවය කරන තමන්ගේ පෙම්වතියව මරනවා රෙදි ගන්න ආපු මිනිස්සුත් ඉද්දි ඒ ආයතන වැඩ කරන අනිත් සේවක සේවිකාවෝ තිද්දී දවාලම ඇවිල්ලා ඒ මරලා එතන බුදුනේ කියන්නේ පින්වත්නි පියේ ඇනුම් පාරවල් 12ක් විතර ඇනගෙන ඇනගෙන ගිහිල්ලා ඇයව මරලා ඊට පස්සේ එයත් බෙල්ල කපා ගන්නවා බෙල්ල කපාගෙන බාගිට බෙල්ල කැපෙන්නේ ඒ බාගිට කැපිච්ච බෙල්ලෙන් ආයෙත් ගිහිල්ලා තව පිහිනුම් පාරක් අයින්වර පෙමතියට ඇයි මේ මේ තරුණයා සිංහල. ඇය මුස්ලිම්. ඇය බුදුදහම වළඳ ගන්න සූදානම් නැහැ. තරුණයා ඉස්ලාම් දහම වළඳ ගන්න සූදානම්වත් නැහැ. එතකොට දෙන්නට දෙන්නගේ මේ පෑයෙන් නැතිකම පින්වත්නි පවුල් වලින් තීරණය තියනවා එහෙමනම් බෑ එක්ක මේ කෙලිම මේකට එන්න ඕනේ කියන එක තමයි දෙගොල්ලගේම යෝජනාව අපේ පැත්තට ඔයා එන්න. දෙන්නගෙන් එක්කෙනෙක්වත් ඒකට එකතු වෙන්නේ නැති තැන තරුණිය කියනවා එහෙනම් මට මේ සම්බන්ධය දිගටම අරගෙන යන්න බෑ. අපි මේක නවත්තමු. ඊට පස්සේ මොකද වුනේ? තරුණියට හිත දෙන්නේ නැහැ පින්වත්නි. ඇයව Tamanට මිස වෙන කෙනෙක් අයිති වෙනව බලන්නේ. ඒ තමයි තරුණයාගේ තියාපු සිතුවිල්ල. ඒකට තමයි මේ තරුණියා මේ වැඩි ඔක්කොම කළේ. අපිට මේ සිද්ධිය ආරංචි වුණාම අපිට මේකේ යට තවත් කාරණයක් රහසක් එළිය වුණා. වෙන හෙලිදරව්වක්. ඒ තමයි මේ තරුණයා වෙන කෙනෙක්ගේ වමනාවකටයි මේ වැඩේ කරලා තියෙන්නේ. ඒ කාගේද ඔබ හිතන්නේ? වෙන කෙනෙක්ගේ වමනාව. වෙන කෙනෙක් තමයි මෙයාට ඒක කරන්න කියලා කියන්නේ. ඒ තමයි පින්වත් කෙලෙස්. කෙලෙසුන්ගේ අවශ්‍යතාවය. රැලීම් ගැටින්නේ ඕව තමයි මේ මිහිවල තියෙන පණිකරන. පාඩු හිටිය තරුණයා ඉගෙනගෙන මේ අන්තන් වැඩක් කරගෙන හිටියේ. මෙයාට කිව්වා ඔබට නැත්තම් වෙන කෙනෙක්ට දෙන්න බෑ ඒක. කවුද කිව්වේ? කෙලෙස්. එහෙමනම් එයාවත් මරලා තමනුත් මැරෙන්න කිව්වා. කවුද කිව්වේ? කෙලෙස්. මේ මිනිස්සයත් මෝඩය වගේ අර කියන කියන එක ඇහුවනේ. ඊට පස්සේ කිව්වා ගන්න පිළියක් අතට. කවුද කිව්වේ? කෙලෙස්. යන්න කිව්වා වැඩ කරන රෙබිසාප්පු. කවුද කිව්වේ? කෙලෙස්. මේ මෝඩය ගියා. පිළියක් අරගෙන. ඊට පස්සේ කිව්වා අන්න ඉන්නවා. ගිල්ල ඇදලා ගන්න කිව්වා ළඟට. ගියා. ගත්තා. කවුද කිව්වේ? කෙලෙස්. දැන් කිව්වා ඔය අතේ තියෙන පිහියෙන් ඇනගෙන ඇනගෙන යන්න කියලා. කවුද කිව්වේ? කෙලෙස්. මේ මෝඩය ඇන්න. ඉතින් පින්වත්නි ඊට පස්සේ මෝඩයි කියේ මොකක්වත් නිසා නෙමෙයි මේ කෙලෙස් කියන කියන පදයට නටන්නේ කවුද? මෝහය තුල ඉන්න කෙනා. මෝහය කියන්නේ මෝඩකම. එහෙනම් පින්වත්නි මෝහයෙන් වැඩ කරන කෙනා මොඩෙක් කියලා කියන එක සාධාරණද නැද? සාධාරණයි. අපි කවුරුත් එතන තමයි ඉන්නේ. එතකොට පින්වත්නි ඇනගෙන ඇනගෙන යන්නකෝ ඇන්නා. ඊට පස්සේ ආ දැන් සමුන්ගේ බෙල්ලත් කපා ගන්නකෝ. කවුද කිව්වේ? කෙලෙස්. කොච්චර 16ක් වෙලා අර කෙලෙස් තෝන ඕන විදිහට වැඩ කරාද කියනවනම් ඒකත් කළා. මේ දැන් හැබැයි අද මේ මිනිස්යාගේ මොන හරි වාසනාවකට පිනකට වගේ මැරෙන්නේ නැහැ. බාගෙට කැපිච්ච බෙල්ල තුවාලත් එක්ක ඉතුරුන. එතකොට දැන් ඉතින් කවදා හරි සුවපත් උනා කියලා සැනසෙල්ලක් වෙනවද? තුවාලේ සුවපත් වෙයි. නමුත් එයාගේ ප්‍රශ්න සුවපත් වෙන්නේ නැහැ. එයාට හිරේ විලංගු වැටෙන්න සිද්ධ වෙනවා. හිරේ විලංගු වැටෙන්නේ මේ ජීවිතේ. මැරිලා නිරේ විලංගුවෙත් වැටෙන්න වෙනවා. නිරේ යන්නත් වෙනවා. එතකොට හිරේට දැන් මේ කවුද? කෙලෙස්. එතකොට මරණින් පස්සේ නිරේට දාන්නේ කවුද? කෙලෙස්. එහෙනම් පින්වත්නි මේ කෙලෙස් අපි කරා ඇවිල්ලා ආගන්තුකයි කියව මෙයා තන් කර කෙලස් කියලා කියන්නේ ආගන්තුක කෙනෙක්. එයා මේ ඇවිල්ලා මේක ඇතුලේ හක්වලන් කරද්දී අපිට මෙයාව පන්නලා දාන්න බුදුරජාණන් වහන්සේගේ ධර්ම දීලා තියෙන්නේ. අපි ධර්මෙට එන්න දෙන්නේ නැහැ. අපි කාට දෙන්න දෙන්නේ? කෙලෙස්ට. හැබැයි අපිට දුක දෙන්නේ කවුද? කෙලෙස්මයි. ඒ නිසා දැන් අපි තීරණයක් ගන්න ඕනේ. ඔයත් ඔය පහුගිය ජනවාරි 8 වෙනිදා කිව්වා මේ බලන් හිටිය ඇති වෙනසක් කරා යමු නොහොමනේ කිව්වෙනි දැන් ඇති කිව්වා අන්න ඒ වගේ මම මේ දීර්පාලයක් නේ කියන්නේ ඒ වගේ දැන් අපිත් කියමු මේ කෙලෙස් සම්බන්ධව ඉවසුව ඇති මොනවද ඉවසුව ඇති කෙලෙස් වෙනසක් කරා යමු දින 100ක් නෙමෙයි පුළුවන් ඊට කලින් හැදී අපි මේ වෙනස කරා යන්න ඕනේ. ඒකට මේ කෙලෙස් එක්ක කරන වෙනසක් මම කියන්නේ බාහිර කවුරුත් හිතේ කෙලෙස් වලට වෙන වෙන යෝලුවට ගන්න එපා. අපි පින්වත්නි මේ ආකාරයට මේ කෙලෙස් වැහෙන්නේ හරියට වැස්සක් වඩිනවා වගේ. නමුත් පින්වත්නි බාහිරින් කෙලෙස් වලට අවශ්‍ය කරන අරමුණු වැස්සක් වහිනවා වගේ කොච්චර ආවත් අපි අපේ නිවසේ සිතන නැති වහලය සිදුරු වෙලා නැත්තම් ඒ කෙලෙස් වලින් අපිව තෙමෙයිද තෙමෙන්නේ නැහැ වහලේ සිදුරු වෙලා නම් බුදුරජාණන් වහන්සේ වදාළ වහලේ සිදුරු වහ ගන්න කිව්වා වහලේ හිවිල්ල ගන්න කිව්වා වහලේ තෙවෙනවා කියලා කියන්නේ භාවනා කරන්නේ නැති සිත. ඒ සිතට කිව්ව බුදුරජාණන් වහන්සේ තෙමෙන වහලයක් තියෙනවා. ඒකට රාගය නැමැති වැස්ස වහිනකොට තෙමෙනවා. සමාජ වහලේ ඇත්තෙම නැහැ. දැන් ඔය කලින් කිව්ව තරුණය වගේ අයට වහලේ නැහැ. පොඩි වැස්සක් වැස්සක් තෙමෙනවා. සමහරවගේ වහලේ භාගයක් නැහැ. සමහරුන්ගේ වහලේ කාලක් නැහැ. සමහරුන්ගේ වහලේ යන්තම් සිදුරු තියෙන ඉන්නවා. හැබැයි මේ හැමෝම පින්වත්නි වැස්සට පෙන්නනවා. සමත විදර්ශනා කියලා කියන්නේ ඒ වහලේ හෙවිල්ලන්න තියෙන ක්‍රමය කියනවා. ඒ නිසා අපි පින්වත්නි මේ භාවනාවට හිත නඹුරු කරගන්නවා. ඔබට භාවනාව සම්බන්ධව තියෙන විශේෂ දේශන කීපයක්ම ඇසුරු කරලා මේ කාරණාව තේරුම් කරගන්න කියලා අපි කල්පනා කළේ. මේ සමත විදර්ශනා කියන දෙක ඔයත්තන්ට දියුණු කරනකොට මුළු ආර්යෂ්ටාංගික මාර්ගෙම වඩන්න පුළුවන් වෙනවා. ආර්යෂ්ටාංගික මාර්ගය ඔබ දන්නවා අංගාට මොනවද? සම්මා දික්ටි සමා සංකප්ප සමා වාචා සමා කම්මන්ත සමා ජීව සම්මා වායාම සම්මා සති සමා සමාධි දැන් මේ අංග අටේ උඩම එකයි කියන්නේ පළ මුල්ම එකයි අන්තිම එකයි මොනවද සම්මා දිට්ඨියයි සම්මා සමාධියයි මුල්ම එකයි අන්තිම එකයි එහෙම නැත්නම් කිව්වොත් දෙපැත්තේ දෙක. මැද්දේ ටික නැතුව දෙපැත්තේ දෙක. මේ සම්මාදිට්ඨිය මුලින් තියෙනවා අන්තිමට තියෙනවා සම්මා සමාධිය. මේ දෙන්නා ඉන්න තාක්කල් මැද්දේ ටික තියනවද නැද්ද? තියෙනවා. ඔබ බලන්න කල්පනා කරලා සමතේ වඩනකොට ඔක ඔය අන්තිම එක වැඩෙනවා. සම්මා සමාධි. විදර්ශනා වඩනකොට මුල්ම එක වැඩෙනවා. මොකද සම්මා දිට්ඨිය. ඔය සමත විදර්ශනා දෙක තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උඩින් වී යටින් වී දෙක තියෙන්නේ. ඒ දෙක මත තමයි මැද්දේ තියෙන ඔක්කොම රැඳිලා තියෙන්නේ. රැකිලා තියෙන්නේ. ඒ නිසා යමෙක් සමත විදර්ශනාව වඩන්න පුරුදු වුණොත් එයා මුළු ආර්ය අෂ්ටාංගික මාර්ගෙම වඩන කෙනෙක් කියලා කියන්න පුළුවන්. මේකට මම ලස්සන උපමාවක් කියන්නම්. රහතන් වහන්සේ නමක් කියව උපමාව. ඔබ දැකලා ඇති මේ වටේ ගොයන් කපන කුඹුරු තියෙනන්නේ වටේ. දැන් දූව කියන්නේ කුඹුරකට දුපතක් වෙච්ච ඉඳද? එහෙමද? දොඩ දැන් කුඹුරක්ම උපමාන කරලා කියන්නම් මේක තේරෙන්න. ගොයම් කපනවා දැකලා තියෙනවද? ඒ කියන්නේ ඔය සුනාමි යනම නම් මැෂින් වලින් නෙමෙයි දෑකැත්තෙන් කපනවා. කපපු අයක් ඉන්නවද? හා. කොහොමද කපන්නේ? දැන් අර විසිකැත්තෙන් තනකොළ කපනකොට තනි අතින් විසි කැත්ත අරගෙන ගහගෙන ගහගෙන යන්න පුළුවන්. ගොයනුත් එහෙම කපන්න පුළුවන්ද? ගත්ත දැහැ කැත්ත ගණි අතර ගහගෙන කපාගෙන කපාගෙන ගිය පුළුවන්ද? බැහැ. ඒකේ ක්‍රමයක් තියෙනවා. මොකද ක්‍රමය? ගොයම් මිට අල්ල ගන්න අනිත් අතින්. දැහැ කැත්ත නැති අතින් ගොයම් මිට අල්ල ගන්නවා. අල්ලගන්නේ විසිරිච්ච මිටිය එක්තැන් කිරීමක් නේද? එක්තැන් කරලා අල්ලගත්තා ඊළඟට අනිත් අතේ තියෙනවා මොකද්ද? දැකත්ත. කැපුවා. සමත විදර්ශනා දෙකෙන් වෙන්නේ මේ වගේ වැඩක්. සමතෙන් කරන්නේ විසිරිච්ච දේ එක්තෙන් කරන එක. විදර්ශනාවෙන් කරන්නේ ප්‍රඥාවෙන් මේ කෙලෙස් කපන එක. බුදුරජාණන් වහන්සේ ප්‍රඥාවට කැපෙන ආයුධයක් කියලා උපමා කරපු තැන් ගොඩාක් තියෙනවා. වම්නික සූත්‍රය වගේ ගොඩාක් සූත්‍රවල මේ ප්‍රඥාව විදර්ශනාව කියන දෙයට කැපෙන ආයුධයක් කියලා උපමා කරනවා. එතකොට එයින් කැපෙන්නේ මොනවද? කෙලෙස්. එහෙනම් පින්වත්නි, එක්තෙන් කරලා ගන්න අපි හිතමු දෑකැත්ත තියෙන්නේ දකුණු අතේ නම් එතකොට වම් අතෙන් තමයි එක්තෙන් කරලා ගත්තේ. ඒ එක්තෙන් කරලා ගන්න එක ඉස්සෙල්ලාම කලේ මොකද්ද මේකේ සාමාන්‍යයි? කපලා එක්තෙන් කළාද? එක්තෙන් කළා තමයි කැපුවේ. ඒ කියන්නේ කපන්න අනිවාර්යයෙන්ම එක්තෙන් වෙන්න ඕනේ කියන එකයි. එහෙනම් පින්වත්නි විදර්ශනාවට අනිවාර්යයෙන්ම සමතය ඕනේ කියන එකයි. එතකොට ඔය එක්තෙන් කිරීම එක්තරා සූත්‍රයක බුදුරජාණන් වහන්සේ හරි අපූර්වට කොටස් වශයෙන් වෙන්වෙන් කරලා පෙන්වන තැනක් තියෙනවා. ඒ දේශනාවේ උන්වහන්සේ පෙන්වන පින්වත්නි හොඳට සමාධිය පුරුදු කරපු ස්වාමීන් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා උන්වහන්සේගෙන් නිතරම අහලා දැනගන්න කිව්වා. කතං සමාධිතබ්බං කොහොමද මේ හිත සමාධිමත් කරන්න ඕනේ? කොහොමද මේ හිත සමාහිත කරන්න තියෙන්නේ කියලා. එහෙම අහනකොට පින්වත්නි හොයන්න ඕන කරුණු තියෙනවා කියලා. ඔන්න බලන්න මේ හිත සමාධිමත් කරන්න තියෙන යම් කිසි කෙනෙක් උත්සාහ ගත යුතු පියවර වගේ කියලා කියත හැකි මේක. පළවෙනි එක පෙන්නනවා සංතපේ තබ්බා. ඊළඟ එක සංනිසාර දේ තබ්බා. ඊට පස්සේ ඒකෝධිකා තබ්බා. මොකද්ද මේ මුලින් කිව්වේ සංඛපේතබ්බං කියලා කිව්වේ මේ හිතේ හිතේ තියෙන දිවිල්ල නවත්ත ගන්න ඕනේ. ඒක තමයි හිත සමාධිමත් කරන එකේ පළවෙනිම පියවර. මොකද පළවෙනි පියවර දුවන එක නවත්ත ගන්න එක. දෙවෙනි එක මොකද්ද? සංනිසා දේතබ්බ. දුවන එක නවත්ත ගත්තා නම් දැන් හිඳුවා ගන්න ඕනේ. ඉඳව ගන්න ඕනේ. වාඩි කරව ගන්නවා කියන එක. කියන්නේ හිත දුවන එක නැවතුනම දැන් සිදුව ගන්න. ඊළඟට පින්වත් මේ හිඳව ගන්නවා කියන්නේ ආයතින් දිවිල්ල නැවැත්තුවා ඊළඟට දෙවෙනි එකෙන් මේ හිඳව ගන්නවා කියන්නේ ආයෙ දුවන්න දෙන්නේ නැතුව තියා ගන්නවා කියන එක. දුව දුව හිතේ ළමෙක්ව නවත්ත ගන්න එක එකක්. ආයෙ දුවන්න දෙන්නේ නැතුව එහෙම ඉඳ ඉඳුව ගන්න එක තව එකක්. නේද? දුවන එක නැවැත්වුවට වැඩක් නෑ ආයෙ දුවන්න පටන් ගන්නවා. ඒ නිසා හිඳුව ගන්න ඕනේ. තුන්වෙනි කාරණේ තමයි ඒකෝදිකා සම්බන් එක්තෙන් කරගන්න. දැන් දුවන එක නවත්තලා හිඳුව ගත්ත ඒ කියන්නේ තිබුණු දිවිල්ල නැවැත්තුව අලුත් දිවිල්ලකට යන්න දුන්නේ නැහැ කියන දෙකවල. ඊට පස්සේ එක්තැන් කරගන්න. ඒ අරමුණේම පමණක් හිත පවත්ව ගන්න උත්සාහ කරනවා. මොකද මේ එක්තැන් කරන අරමුණ අන්නේ අරමුණ පින්වත්නි ඔබට තේරුම් කරලා දෙන්න මම සමාධි භාවනා කියන සූත්‍රය උපකාර කරගෙන මේ කාරණේ මතක් කරගන්නවා. දැන් දුවන එක නවත්තන එක තමයි මම දැකලා තියෙන්නේ සාමාන්‍යයෙන් භාවනා කරන්න පටන් ගන්න කෙනෙක් මුල් කාලේ කරන්නේ ඕක තමයි. එක්තෙන් කරන එක එකපාර කරන්න පුළුවන්ද? බැ. මුල්ම කාලේ කරන්න ඕනේ පින්වාසී දුවන එක නවත්තන එකයි. ඊට පස්සේ ආයෙත් දිවිල්ලකට හේතු වෙන්නේ නැති විදිහට හිඳුව ගන්න එක කරන්න ඕනේ. මේක හරිය මහන්සියලා කරන්න ඕන දෙයක්. දැන් මෙහෙම බලමු. ඔන්න කෙනෙක් භාවනාවට වාඩි එයා කරන්නේ ආස්වාද ප්‍රාසවාස අරමුණ කියලා. හුස්ම රැල්ල ගැන අවධානය යොමු කරගෙන ඉන්නවා. මෙයා ඔහොම ඉන්නකොට මෙයා දැනගෙන හිත පිට දුවනවාද නොදැනීම හිත පිට දුවනවාද? නොදැනීමයි ගොඩක් වෙලාවට හිත පිට යන්නේ. ඒ කියන්නේ Tamange සිහිය නැතිවීම හින්දානේ හිත පිට යන්නේ. ඒ සිහිය නැති වුණා කියලා කියන්නේ එයා දන්නේ නැහැ. ඒ වෙලාවේ යා 100 නෙමෙයි ඉන්නේ. ඒතර හුස්ම රැල්ලක 100 තියාගෙන ඉඳලා පින්වත්නි 100 නැති වෙච්ච ගමන් මෙයා වෙන මොනවා හරි හිත හිත යනවා. එක්ක දැක්ක දෙයක්, දකින්න තියෙන දෙයක්, කරන වැඩ කටයුත්තක් ගැන මොකක් හරි දෙයක් ගැන ඔන්න හිත හිත යනවා. ওই හිත හිත ගිහිල්ලා එකපාරට අපි නිකන් හිතුවොත් සාමාන්‍යයෙන් විනාඩි 8ක් අතර වෙච්ච දෙයක් කියමු විනාඩි 3ක් 4ක් ඔන්න භාවනාව කරගෙන යනවා. යනකොට සමහරට අපි හිතමු විනාඩි 5ක් විතර හොඳට හිටියා. දැන් ඔන්න හිත පිට ගිහිල්ලා දැන් විනාඩි 3ක් විතර අනම්මනම් හිතේට ගිහිල්ලා. 8 වෙනි විනාඩියේදී එකපාරට ඔළුවට එනවා ආ මම මේ මොකද්ද හිතලා තියෙන්නේ මම ආස්වාද ප්‍රාස්වාස ආරම්භන කරන්න වාඩි වෙන නමුත් මම වෙන එකක් හිතුවේ. දැන් දැනගත්තේ කීවෙනි විනාඩියද? 8 වෙනි විනාඩිය. දැනගත්තු ගමන් දැන් දිවිල්ල නැවත්තන්න එතන දැනගත්තු තැනම 8 වෙනි විනාඩිය තුලම හිඳුව ගන්නත් ඕනේ. නැත්තම් එක්තෙන් කරන්න බෑ. අපි කරන්නේ මොකද? 8 වෙනි විනාඩියේදී දුවනවා දැනගත්ත ගමන් ඊට පස්සේ 9 10 තවත් විනාඩි ගානක් යනකම් කල්පනා කරනවා අයියෝ ගොඩක් වෙලා මං අනම්මනම් හිතුවනේ මෙච්චර වෙලා මං කුස්ම රැල්ල ගැන නෙමෙයි හිතුවේ මොනවද මම මේ කුසුම ගැන කල්පනා කරලා තියෙන්නේ කුසුම කිව්ව වචන මෙච්චර හිතුව මං මේ බලන්නකො මගේ හිත පිට ගියානේ නෑ උතන ඉන්න කුසුම නෙමෙයි මං කිව්වේ. එතකොට දැන් මේ විදිහට මේ පිටට ගිය අරමුණ ගැන හිත හිතා පසුතැවිලි අයෝගගා ඉන්නකොට පින්වත්නි තවත් විනාඩියකට ආයෙත් හුස්ම රැල්ල ගැන නෙමෙයි වෙන එකකට යන්න. එනවා හුද්දට මතක තියාගන්න දිවිල්ල නවත්තන්න නම් හිඳුව ගන්නම ඕනේ. හිඳුව ගන්න නම් දැනගත්තේ කොයි වෙලාවේද පිට ගියා කියලා දිව්වා කියලා දැනගත්තේ කොතනද දිව්ව තැනම ඔබ කලියොත් ඒක ලෙයයි හිතන්න එපා දිව්‍යක ගැන. දිව්‍යක ගැන හිතුවා කියන්නේ තවත් අත්තර ගානක් හුස්ම රැල්ලෙන් පිට වෙන දෙයකට අවධානය යනවා. ඔබ දුවන බව දැනගත්තු ගමන් කරන්න තියෙන එක දෙයයි ආයෙත් හුස්ම රැල්ලම හිතන්න පටන් ගන්නවා. එතකොට පින්වත්නි ඔය වැඩේ ඔය විදිහට කරනකොට එක්තෙන් කරන්න පුළුවන්. එක්තෙන් කරන්නේ එහෙනම් මොකක් තුළද? අර හුස්ම රැල්ල ගැන සීකරන නිමිත්ත. ඒක තමයි අරමුණ. භාවනා අරමුණ. ඕනම අවස්ථාවක අපිට එක්තෙන් කරන්න නම් ওই භාවනා අරමුණක් ඕනේ. නිමිත්තක් ඕනේ. ඔබ හිතන්නේ මේ මහා කුළු ගොනික් දුවනවා දිවිල්ලා කිවරයක් නැහැ. මේක නවත්තන්න නම් අපි මොකක් හරි කණුවක බඳින්නම වෙනවා. සමහරලාට බෙල්ලටම ලං කරලා ලණුවෙන් ගැට ගන්න වෙනවා කණුව. නැත්තම් ඒ දිවිල්ල නවත්තන්න බෑ. හොඳයි අපි ඒ දුවන කුළුහරකගේ හම්බෙන් අල්ල ගන්න. මොකක් වේද? අපිවත් ඇදගෙන දුවයි. අර වින 8 වෙනි විනාඩිය දැනගත්තට පස්සේ කනුව නම් වූ ආනාපාන සතියට නොදුන්නොත් නොදුන්නොත් වෙන්නේ මොකද්ද? ඔබ දැන් අටවෙනි විනාඩියෙන් පස්සේ දන්නවා දිව්වා කියලා. හැබැයි ඔබ කනුව නම් වූ ආස්වාද ප්‍රාසන්න අරමුණ දීලා නේ. දැන් වෙන්නේ මොකද? තව විනාඩි කිහිපයක් ඔබවත් ඇදගෙනම දුවනවා. ඒ කියන්නේ 9 වෙනි 10 වෙනි විනාඩි වල දැන් අයියෝ හිතුවනේ අනම්මනංග ගා හිතනවා කියන ඔබවත් ඇදගෙන දුවනවා. කුලහරක. කලින් දිවි ඔබව ඇදගෙන නෙමෙයි තනියෙන්. ඒ කියන්නේ 5 වෙනි විනාඩි ඉඳලා 8 වෙනි විනාඩි දක්වා දිවි කුලුහරක තනියෙන්. ඊට පස්සේ අටවෙනි විනාඩියේදී හිතන්න ගත්තොත් එහෙම පසුතැවිතේ අයියෝ මම භාවනාව වැඩුන්නේ නැහනේ මේ මොකද්ද කිය කිය දැන් ඔබවත් ඇදගෙන දුවනවා. ඒක නෙමෙයි කරන්න ඕනේ. කණුවට අල්ලලා බඳින්න ඕනේ ඉවරයි ඊට පස්සේ. කණුවට අල්ලලා බඳිනවා කියලා කියන්නේ ආස්වාස ප්‍රාස්වාස අරමුණ හෝ ඔබ වඩන්නේ මෛත්‍රී භාවනාව නම් මෛත්‍රී අරමුණ හෝ ඒ භාවනා අරමුණ තමයි කණුව. ඒකට කියන්නේ සමාධි නිමිත්ත කියලා. ඔය භාවනාවක් කරනකොට පින්වත්නි ඔයත්න්ට ඔය සමාධි භාවනා කියන සූත්‍රය හැර ලස්සනට බුදුරජාණන් වහන්සේ වදාලා සමාධිය භාවනා වශයෙන් ඒ වඩන්න නම් කාරණා තුනක් පුරුදු පුහුණු කරන්න ඕනේ. මොනවද ඒ කරුණු තුන? ඔන්න පළවෙනි එක සමාධි, දෙවෙනි එක සමාධි නිමිත්ත, තුන්වෙනි එක සමාධි පරික්කාර. පරික්කාර කියන්නේ පිළිකර. ස්වාමීන් වහන්සේලාට විතරක් නෙමෙයි සමාධියටත් තියෙන මොනවද? පිළිකර. පළවෙනි එක සමාධි. සමාධි කියලා කියන්නේ ඉතින් දන්නවනේ මොකද්ද කියලා? මොකක්ද? ඔය කිව්ව විදිහට දුවන්න දෙන්නේ නැතුව හිදුවගෙන හිත එක්ස්ටෙන්ඩ් කරගන්න එක තමයි මොකද්ද? සමාධිය. ඒතර දෙවෙනි එක සමාධි නිමිත්ත. සමාධි නිමිත්ත තමයි අර අපි කිව්ව ආස්වාද ප්‍රාස්වාස ගැන සිහි කරපු අරමුණ. නිමිත්ත නැත්තම් ඒත් අපිවත් ඇදගෙන දුවනවා. ඒ නිසා පින්වත්නි නිමිත්තක් ඕනේ. ඒකට බුදුරජාණන් වහන්සේ වදාළ සතර සතිපට්ඨාන. මොකද සතිපත් දැන් ආස්වාද ප්‍රාස්වාස අරමුණක් මොහොතටයි තියෙන්නේ. සතර සතිපට්ඨානෙට. ඒතර සතිපට්ඨාන තමයි භාවනා නිමිත්ත, සමාධි නිමිත්ත. ඔන්න දැන් සමාධියයි සමාධි නිමිත්තයි. තුන්වෙනි එක මොකද්ද? සමාධි පරික්කාර. පිරිකර. පිරිකර කියලා කියන්නේ මොකද්ද? පරිස්කාරයක් කියලා කියන්නේ පින්වත්නි උපකාරක දේ. උපකාර වෙන දේ. ස්වාමීන් වහන්සේලාට චීවර පිළිකරා. ඇයි මේ චීවර පරිස්කාරයක් කියන්නේ චීවර උන්වහන්සේලාගේ පැවැත්මට උපකාරයි. එතකොට දානෙ ඒවත් පරිස්කාරයි. සිව්පසේ කියලා කියන්නේ සිව්පස කියන්නේ මේ සතර සත්‍යය. පත්‍ය මේ පිරිකර මේ ඔක්කොම උපකාර වෙනවා පින්වත්නි පැවැත්මට එහෙනම් සමාධියට පිරිකර කියලා පිරිකර කියලා කියන්නේ සමාධියේ පැවැත්මට උපකාර වෙන දේ මොකක්ද මේ සමාධියේ පැවැත්මට උපකාර වෙන දේ සතර සම්පදාන වීර්යය ඒ කියන්නේ වීර්යය මොකද්ද වීර්යය ඒක සතර සම්පදාන වීර්යය කියලා කියපින්වත්නි හතර ආකාරයක් තියෙන බව ඔබ දන්නවා මොනවද හතර හටගත් අකුසල් දුරු කිරීම හටගත් නැති අකුසල් වලට එන්න ඉඩ දෙන්නේ නැතිවීම එන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ කියන්නේ නූපන් අකුසල් නූපදන වීර්ය. ඊට පස්සේ ඉපදිච්ච නැති කුසල් උපදව ගන්න එක. ඉපදුන කුසල් රැක ගන්න එක, දියුණු කර ගන්න එක. ඔය හතර. මේ හතරක තමයි සතර සම්පදාන වීර්ය කියලා කියන්නේ. ඒතර ඒ ටික තමයි සමාධියට තියෙන පිරිකර. මේක හරි පැහැදිලි පින්වත්නි ඔබ හොඳට බලන් හිතලා සමාධිමත් සිතක් තියෙන්නේ අපි උදාහරණයකට එක අකුසලයක් ගමු අකුසල අරමුණ ද්වේෂය ද්වේෂය කියලා කියන්නේ සමාධිය ඇති තැනද නැති තැනද සමාධිය නැති තැන තමයි ද්වේෂයක් තියෙන්නේ. ද්වේෂේ විරුද්ධ වචනේ මොකද්ද? මෛත්‍රිය. මෛත්‍රිය තුල හිත පවතිනවා නම් සමාධිය ඇත්තද නැතද? සමාධිය ඇත. ඒ කියන්නේ මෛත්‍රී අරමුණක් ඒ වෙලාවේ හිතේ තියෙනවා. එහෙනම් පිටවත්නේ අපි මේ ද්වේෂය සහ මෛත්‍රිය කියන දෙක ගත්තොත් එතන තියෙන්නේ කුසලයයි අකුසලයයි. බලන්න ධානයකට හිත ගන්නකොට ඒ කියන්නේ හිත ස්ථිර කරගෙන ඒ මොහොත තුළ සමාධිය පවත්වනකොට බුදුරජාණන් වහන්සේ වදාළේ අකුසල ධර්ම වලින් ඈත් වෙලා තමයි ඒක කරන්න තියෙන්නේ කියලා. සමාධිය ගැන කියනකොට ධානය ගැන කියනකොට කියනවා ඔය සවිතක්ක සවිකාර ආදී විතක්ක සහිත විචාර සහිතව කියනකොට එතෙන්දී උන්වහන්සේ පටන් ගන්නකොටම කියන්නේ විවිච්ඡේව කාමෙහි විවිච්ඡ අකුසලෙහි ධම්මෙහි මොකද කියේ විවිච්ඡේව කාමෙහි විවිච්ඡ අකුසලෙහි ධම්මෙහි සමාධිමත් සිතකට ආවා කියලා කියන්නේ කාම අරමුණුයි අකුසල අරමුණුයි ඈත් වෙනවා එහෙනම් තරහ කියන ද්වේෂය කියන අකුසල අරමුණෙන් ඈත් වෙච්ච තැන තියෙන්නේ කුසල අරමුණනේ මොකද කුසල අරමුණ? මෛත්‍රිය. ඒකෝට ඒක තමයි සමාධිය. එතන සමාධියක් ඇති වෙනවා. කුසල අරමුණ පවත්වනවා නම්. ඒක පවත්වන්න මොකද්ද ඕනේ? වීරිය ඕනේ. වීරිය තිබ්බොත් අන්න පිරිකරක්. දැන් අපි මෙතෙන්දී ওই කරුණු දෙක අල්ලලා ඔබට මම කියන්නම් වීරිය හතරෙන් ඔබ හතරම කරන්න ඕනේ නැහැ. ඔබ කරන්න ඕනේ දෙකයි. හ්ම් හටගත් අකුසල් නැති කිරීම, හටගත් නැති අකුසල් වලට එන්න ඉඩ දෙන්නේ නැතිවීම ඊට පස්සේ නූපම් කුසල් උපද ගැනීම, ඉපදිච්ච කුසල් දියුණු කරගන්න එක. දැන් මේ හතරෙන් ඔබ කරන්න ඕනේ දෙකයි පින්වත්නි. මොනවද දෙක? හ්ම් ඔබට මේක මම තේරෙන්න මෙහෙම උපමාවක් කියන්න. උදාහරණයක්. ඔන්න හිතන්න පෞද්ගලික කාලේ තිබුණානේ ත්‍රස්වාදී කලබල අපේ රටේ අවුරුදු 30කට වැඩි කාලයක්. දැන් ඔය ත්‍රස්වාදී කලබල තිබිච්ච යුද්ධය නැති කළාද නැද? හ්ම්? තිබිච්ච යුද්ධේ නැති කළා. තිබිච්ච යුද්ධ නැති කළා කියනකොට තව පැත්තකින් නොකියා කියවෙනවා නැති සාමය ඇති කළා කියන එක. ඔය දෙකම එකයිද නැද්ද? තිබිච්ච යුද්ධ නැති කරා නම් නැති සාමය ඇති වෙලා නැද්ද? එහෙම නැත්නම් නැති සාමයක් ඇති කළා කියන්නේ ඇති යුද්ධ නැති කළා කියන එක නෙමෙයිද? කාසියේ දෙපැත්ත වගේ එකම එකම කතාව. මේ පැත්ත දුන්නා නම් අර පැත්තත් දීලා වගේ. ඊළඟට පින්වත්නි තව එකක් තියෙනවා. තිබිච්ච යුද්ධ නැති කරලා නැති සාම ඇති කළාට වැඩක් නැහැ. ආයත්තරයක් යුද්ධයක් ඇති වුණොත් එහෙම. ඒ නිසා ඒකෙදි කියන්න වෙනවා නූපන් යුද්ධෙට උපදින්න ඉඩ නොදෙන්න ඕනේ. ඒතකොට ඒකේ කාටි අනිත් පැත්ත මොකද්ද? ඉපදිච්ච සාමය රැකගන්න ඕනේ. තේරුණාද? ඒතකොට පින්වත්නි කාසි දෙකක්. එක කාසියක දෙපැත්තේ තියෙන්නේ ඇති යුද්ධේ නැති කිරීම සහ නැතිසාවේ ඇති කිරීම. අනෙක් කාසිය තියෙන මොකද දෙපැත්ත? නැති යුද්ධය ආයේ ඇති නොවෙන්න දැන් යුද්ධයක් නැහැ දැන් තියෙන සාමේ. ඒතකොට ඒ දැන් නැති යුද්ධේ ආයේ ඇති වෙන්නේ නැති වෙන්න වග බලා ගන්න එක. ඊළඟට ඒකේ කාසිය අනෙක් පැත්ත මොකද්ද? දැන් ඇති වෙලා තියෙන සාමේ වැඩි කරගෙන රැක ගන්න එක. පින්වත්නි ඒතර කාසි දෙකයි හැබැයි පැති හතරයි. නේද? එහෙනම් වීරිය හතරක් වුණාට කරන්න තියෙන වැඩ දෙකයි. ඒක තමයි පින්වත්නි ඔය සබ්බ පාපස්ස කරන කුසල සුපසම්පදා කියලා කෙලින්ම වචන වාක්‍ය දෙකෙන් කිව්වේ. අකුසල් පාපේ දේවල් නැති කරන එකයි කුසල් උපද ගන්න එකයි. මේකෙදි දැන් අපි යුද්ධයයි සාමය කියෝ වචන දෙකට ගලප ගමු ද්වේෂයයි මෛත්‍රිය කියන වචන දෙක. අකුසලයේ තමයි ද්වේෂය, කුසලයේ තමයි මෛත්‍රිය. දැන් ගලපල බලමු කාසි දෙක. මොන පළවෙනි කාසි දෙපැත්ත. තිබිච්ච ද්වේෂය නැති කළා. එහෙනම් ඒ කාසි අනිත් පැත්ත මොකද්ද? නැති මෛත්‍රිය ඇති කළා කියන එක. ඊළඟට දෙවෙනි කාසියේ පැත්තක් බැලුවොත් නැති ද්වේෂය ඇති වෙන්න දෙන්නේ නැහැ. ඒක තේරුම අනිත් පැත්තේ කාසි තියෙන මෛත්‍රිය රැක ගන්නවා කියන එක. ඔය තමයි සතර සම්පදාන වීරිය හතර. එහෙනම් පින්වත්නි සමාධියට පිරිකර වෙනවා මේක. හිතේ ඇලීම් ගැටීම් එක්ක තමයි මේ හිත අකුසල් එක්ක මුලා වෙලා යන්නේ. ඒතර කුසල අරමුණක තියෙනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම සමාධි නිමිත්තක්. මොකද්ද කුසල අරමුණ සතිපට්ඨාන. ඒතර සතිපට්ඨානි තමයි සමාධි නිමිත්ත. ඒක තමයි කුසලයේ. ඒ කුසලේ රැක ගන්නවා ඒ කුසලේ රැක ගන්නකොට අකුසලයට ඉඩක් නැහැ. එන ඒ වීරිය තමයි එතකොට සමාධි පරිස්කාරය. ඉතින් ඔය පරිස්කාරය අර නිමිත්තයි දෙකම තිබ්බොත් එහෙම සමාධිය හැමදාම රැකෙනවද නැද්ද? ඒතර වැඩ තුනක්. සමාධි, ඊළඟට සමාධි නිමිත්ත, ඊළඟට සමාධි පරිස්කාරය. මේ තුන කරනවා නම් ඒක තමයි සමාධි භාවනා කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළා සමාධි භාවනාව පුරුදු කරන කෙනාට මේ ටික කරගෙන යනකොට එයාගේ හිත සමාධියත් එක්කම වැඩෙනවා. දැන් අපි කතා කරන සමහරු විදර්ශනා අරමුණක් වඩනකොට සමාධිය වැඩෙන්නේ නැද්ද කියලා අහන සමහර අය. කියන්නේ අපි හිතුව අනිත්‍ය භාවනා කරනකොට සමාධිය වැඩෙන්නේ නැද්ද? වැඩෙනවා. මොකද මේ සමාධිය වැඩෙන විදි තුනක් තියෙනවා පින්වත්නි. ඒ සමාධිය වැඩෙන විදි තුන ගැන කියනවා ඉස්සෙල්ලම සමතේ වැඩිලා ඊට පස්සේ විදර්ශනා වැඩෙන අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ සමතය මුල් කරලා සමත අරමුණක් මුල් කරලා ඒ ඔස්සේ විදර්ශනාවට යනවා. ඒ වගේම විදර්ශනා අරමුණක් මුල් කරගෙන සමතේ දියුණු කරගන්නත් පුළුවන් කිව්වා. මේ දෙක එකටම වඩන්නත් පුළුවන් කිව්වා. වැඩ තුනක්. පළවෙනි එක බුදුරජාණන් වහන්සේ පාළියෙන් පෙන්නන මෙහිමයි පින්වත්නි. සමත පුබ්බංගමං විපස්සනා භාවයේදී සමත අරමුණක පිහිටගෙන විපස්සනාව වඩනවා. සමත අරමුණ තමයි මුල් වෙලා තියෙන්නේ. දෙවෙනි එක මොකද්ද? විපස්සනා පුබ්බංගම සමතම් භාවයේදී. විදර්ශනා අරමුණ තමයි මුල් කරගෙන ඉන්නේ. ඒ ඔස්සේ තමයි සමාධිය වඩන්නේ. අන්න ඒක තමයි අර අනිත්‍ය භාවනාවකින් වගේ එයා සමාධිය දිනු කරගන්නේ. ඊළඟට කියනවා සමතංච විපස්සනංච යුගනද්දම් භාවේති. සමතේ විදර්ශනාවේ දෙකම යුගනද්ද විදියට වඩනවා කියනවා. යුගනද්ද කියන වචනේ සිංහල තේරුම මොකක්ද? හ්ම්? යුගනද්ද කියන්නේ යුගල. යුගලය. යුගල වශයෙන් බද්ධ වෙච්ච කියලා අපි කියනවා. ඔබට තේරෙන භාෂාවෙන් කියනවා. යුගල වශයෙන් බද්ධ වෙච්ච තැන යුගනද්ද යුගලබද්ද එතකොට යුගනද්ද මොනවද යුගලේ සමත නිරසන මේ දෙන්න එකට බද්ධ වෙලා ඒ බද්ධ වුණා කියන්නේ දෙන්න එකටම යනවා කියන එක එක්කෙනෙක් ඉස්සරහා එක්කෙනෙක් පස්සේ නෙමෙයි ඒකට උපමාවක් කියනවා හරියට නගුලේ බැඳ දවයෝ දෙන්නා වගේ කුඹුරින්ම තමයි අපි අද කතා කරන්නේ. ගවයෝ දෙන්නෙක් නපුලේ බැඳලා යනකොට එක්කෙනෙක් ඉස්සෙල්ලාම අනිත් එක්කෙනා පස්සේ යනවද? නෑ. එක්කෙනෙක් කියනවා මට ටිකක් ඉන්න ඕන ඔයා යන්න. පුළුවන්ද? බෑ. එක්කෙනෙක් කියනවා මං හිමින් යන්න ඔයා හයියෙන් යන්න. පුළුවන්ද? බෑ. දෙන්නට තියෙන එකම වේගයක් දෙන්න යන්නේ එක විදිහට දෙන්න යන්නේ එකට. එක්කෙනෙක් ඉඳලා එක්කෙනෙක් නැතුව නෙමෙයි. දෙන්න එකටම යනවා. අන්න විදිහට පින්වත්නි සමතේ විදර්ශනාවයි දෙක එකට වැඩෙන අයත් ඉන්නවා කියලා. ඒ හින්දා ඔයත්න්ට තෝරගන්නකොට සමත අරමුණක්ද විදර්ශනා අරමුණක්ද කියලා තෝරන්න ඕනේ තමන්ට වැඩෙන්නේ මොකද්ද ප්‍රශ්නයන්නේ. තමන්ට අනිත්‍ය භාවනාවක් වුණත් හිත වැඩෙනවා නම් ඒ භාවනා අරමුණ පාවිච්චි කරන්න. මොකද ඔබට ඒක හිත වැඩෙනවා කියලා කියන්නේ සමහර විට ඔබ විපස්සනා මුල් කරගෙන සමතේ වඩන කෙනෙක් වෙන්න පුළුවන්. ඒකද කියන්නේ විපස්සනා අරමුණ මුල් වෙනවා. සමතේ තමයි එතන වැඩෙන්නේ. දැන් මේ භාවනාවට උපකාර වෙන කාරණා කීපය තේරුම් කරලා දුන්නේ ධර්මයේ ඔස්සේ ඔබට පින්වත්නි අපි සරල භාවනා අරමුණක් කිව්වොත් ආස්වාස ප්‍රාස්වාසය මුල් කරලා ඔබ සිහිය පවත්වනවා නම් ඔබට ආස්වාස ප්‍රාස්වාස අරමුණට සිහිය ගන්නකොට ඔබ හරි ලොකුවට හිතන්න එපා කොහොමද මේක පොතෙන්ටද හිත තියන්න ඕනේ කොයි තැන ඉඳලා පොතෙන්ටද විමසන්න ඕනේ හුස්ම රැල්ල ගැන ලොකුවට බරට ගන්න දෙයක් නැහැ ඔබට බොහොම සරලව තේරුම් කරලා දෙනවා නම් මෙච්චරයි කරන්න තියෙන්නේ. සෝ සතෝ අස්සසති සතෝ පස්සසති. සීහෙන් ආස්වාස කරන්නයි සීහෙන් ප්‍රාසවාස කරන්නයි තියෙන්නේ. ඒ කියන්නේ ආස්වාස කරන බව දැනගන්නයි ප්‍රාසවාස කරන බව දැනගන්නයි ඕන පින්වත්. දැන් අපි මේ දේශනාව මෙච්චර වෙලා කරගෙන ආවා. අපි මෙහෙම කියමු. ඔබ මීට කලින් අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ නමකගේ දේශනයක් ඇහුවා. ඒ වෙලාවේ දේශනාවට මාතෘකාව වුණේ මොකද? භාවනාකාර කරනවද? මංගලකාරී. ඔබ මේ දේශනේ අහන වෙලාවේ හුස්ම ගන්නවා කියලා දැනගත්තද? හ්ම්? එහෙම එකක් තියනවා කියලා මතක් වුණාද? නෑ. ඔබ උදේ අටපිය සමාදන් වෙනකොට හුස්ම ගන්නවා කියලා මතක් වුණාද? තියනවා කියලාවත් මතක් වුණේ නෑ. කෑම කනකොට, දාන ගන්නකොට උදේ ඒ මතක් වුණේවත් නෑ. එහෙනම් පින්වත්නි මේකේ අනිත් පැත්තයි කරන්න තියෙන්නේ. ඒ කියන්නේ හුස්ම ගන්න බව දන්නේ නැතුව ඉන්නේ කිය අනිත් පැත්ත මොකද හුස්ම ගන්න බව දැනගන්නවා. අන්නේ දැන ගැනීම තමයි ආනාපාන සතිය කියලා කියන්නේ. වෙන 아무තු එකක් නෙමෙයි. ඔබ හුස්ම රැල්ල ආස්වාසි ගන්නකොට ඔන්න ආස්වාසි කියලා දැනගන්නවා. ප්‍රස්වාසි ගන්නකොට ඔන්න ප්‍රස්වාසි කියලා දැනගන්නවා. නොදැන හිටිය එක දැන ගැනීම කරන්නයි තියෙන්නේ. එතකොට බලෙන් කරන්න යන එක නෙමෙයි. දැන් සමහරව ගාල උඩට හුස්ම රැල්ලක් ගන්නවා, ගාල යටට හෙලනවා. මේ සෑහෙන බලෙන් කරන්න යනවා. ඊට පස්සේ ඔළුව කැක්කුම් හදාගෙන භාවනාව වැඩුන්නේ නැහැ කියලා කියනවා. මේකදී හරියට මුරකරුවෙක් අපි හිතමු බැංකුවක මුරකරුවෙක් කියලා. මේ මුරකරුවා බැංකුවට වෙලා එන මිනිස්සුන් ඇදලා ඇතුළට දානවද? ඇතුළේ ඉඳලා එන අයව අල්ලලා එළියට දානවද? අල්ලලා එළියට දාන්න හෝ ඇතුළට දාන්න හෝ යන්නේ නැහැ. මොකද ඒ මුරකරුවා හිටියත් එකයි නැතත් එකයි මිනිස්සු කොහොමද යන්නේනවා. මුරකරුවාගෙන් අදාළ දෙයක් නැහැ. එහෙනම් මුරකාරයට කියලා තියෙන පින්වත්නි අල්ලලා ඇතුළට දාන්න හෝ එළියට දාන්න කියලා නෙමෙයි. මොකක් කරන්න කියලාද? පැත්තකට වෙලා යන්නේනෝ බලන් ඉන්න. කවුද යන්නේ මොන විදිහටද යන්නේ ඕක බලන් ඉන්නයි කියලා තියෙන්නේ. එතකොට හුස්ම රැල්ල කියන්නේ ඔබ ඒ ගැන දැනගත්තත් නොදැනගත්තත් කොහොමත් යන්නේන දෙයක්. මරණ ස්වභාවය ඒකයි. හුස්ම රැල්ල කියන එක සාමාන්‍යයෙන් දැන් අපි බැලුවොත් එහෙම වෛද්‍යවරු ඔය අපිට අත්‍යවශ්‍යයි කියන හුස්ම ගන්න සහ ඊට පස්සේ ජලය ආහාර ඔයගේ එක එක දේවල් වල සමහර දේවල් වෛද්‍යවරු පාලනය කරනවා නේද ඇතැම් පරීක්ෂණ වලට එන්නේ කියනවා මෙන්න මේ වගේ ලේ පරීක්ෂාවක් කරන්න තියෙනවා මෙහෙම මුත්‍රා පරීක්ෂාවක් කරන්න තියෙනවා එතකොට මේ පරීක්ෂාවට මෙන්න මේ දේවල් මෙච්චර පැය ගාණක් නොකර ඉන්න කියනවා නේ මෙන්න මේ පැය ගාන තුල ඔයා වතුර බොන්න එපා කියනවා. එක්කෝ කියනවා මෙච්චරක් විතරක් වතුර බොන්න ඊට වැඩිය බොන්න එපා කියනවා. එක්කෝ කියනවා මේ පැය ගාන තුල ඔයා කන්නේ නැතු වෙන්න කියනවා. ඒතර කෑම බීමට වතුර බීමට අපිට සීමා පනවනවා. සමහර අසනීපවලදී වතුර ටිකක් දෙන්නෙම නැතුව තියෙන අවස්ථාවක් තියෙනවා. ඒ ප්‍රතිකර්ම කරගන්න ඕනකමට. හැබැයි කිසිම වෛද්‍යවරයෙක් කවදාකවත් පින්වත්නි ඔයා මෙච්චර කාලයක් හුස්ම ගන්න නැතුව ඉන්න කියලා කියලා තියෙනවද ලෝකේ කොහෙද? ඈ නෑ. ජලයට නීති පැනෙවුවත්, ආහාරයට නීති පැනෙවුවත් හුස්මට නීති පනවන්නේ ඒක පනවන්න බෑ. ඒක මොහොතකට හරි අක්‍රිය වුණොත් එහෙම මැෂින් එකට ගහලා හරි හුස්ම දෙන්න ඕනේ. કૃත්‍රිම ශ්වසනයෙන් හරි හුස්ම දෙන්න ඕනේ. මොකද හුස්ම නැති තැන යාට ජීවිතේකුත් නැති නිසා. එතකොට මම එක්තරා දේශනයක් තනි කර කළා මේ කාය සංස්කාර කියන හුස්ම නිසා මුළු කයම සකස් වෙන විදිය මොහොතක් පාසා. එතකොට දැන් මේ හුස්ම රැල්ල සම්බන්ධව පින්වත්නි දැන් බිල්ල වල දා ගන්නවා වතුර ගිලිනවා ඒ හැම එකම කියන්නේ මොකද්ද මේ හුස්ම ගන්න එක නෙවෙයි එකයි. නැත්තම් වතුර ගිලුණා කියලා වෙන මැරෙන්න ඕන කාරණාවක් නැහැ. හුස්ම හිරෙච්ච එකයි ප්‍රශ්නේ. බිල්ල වල දාගත්තා කියලා මැරෙන්නේ නැහැ. මැරෙන්න මොකක් නැති වෙන්නේ නේද? හුස්ම හිර වෙච්ච නිසා. එතකොට පින්වත්නි මේ හුස්ම ඔබ ළඟ හැමදාම තියෙනවා නම් ඔබ ආය අමුතුවෙන් ගන්න ඕනේ නෑ. ඔබ වාඩි වෙලා භාවනාව තුළ බලෙන් කරන්න යන්න එපා. ඔබ කරන්න ඕනේ නම් එක දෙයයි. ඒ සිද්ධ වෙන එකට ඔහේ සිද්ධ වෙන්න දීලා සිද්ධ වෙනවා කියලා දැනගන්න එච්චර. අන්න එනවා ඔන්න එනවා. අන්න යනවා මෙන්න එනවා. ඔන්න ඕක දැනගැනීමෙන් ඉන්න බැංකුවක මුරකරුවේ මෙන්න එනවා අන්න යනවා කියලා මිනිස්සු දිහා දැනගැනීමෙන් ඉන්නවා වගේ. එතකොට ඔබේ සමාධි නිමිත්ත වැඩෙනවා. අනිත් එක තමයි පින්වත්නි මේ හිත සංසුන් කරන්න, සැහැල්ලු කරන්න ඔබ අනිවාර්යෙන් ඔබේ කයත් සැහැල්ලු කරන්න ඕනේ. සමහර අය අපි දැකලා තියෙන භාවනාවට වාඩි වුණාම මේ අත් දෙක හොඳට හිරට තියාගෙන, තද කරගෙන, උරහිස් හිර කරගෙන, කොන්ද තද කරගෙන කිපි කිපි පුදුම අමාරු වෙනවා. පුංචි ළමයින්ම භාවනා කරනකොට ඇස් දෙක පවා තද කරගෙන ඉන්නවා. ඇස් දෙක පියාගන්නකොම ඇස් හිර කරගෙන ඉන්නවා. මේ කය එහෙම තද කරගෙන හිර කරගෙන හිටියොත් අතහරි කොහේ හරි ඔබට හිත වඩන්න බෑ. ඔබ දකින්න මේක කොයි විදිහටද කරන්න ඕනේ කියලා උදාහරණයක් ඇටියට නින්දට ගියාට පස්සේ අපි ඇඳට වෙලා ඉන්න පින්වත්නි උරහිස් හිර කරගෙන අත් දෙක තද කරගෙන කකුල් තද්ද කරගෙන ඇඳේ ඉන්නවද අපි රෑ නිදාගන්න ගිහිල්ලා මේ පිට පොන්ද එහෙම තද්ද කරගෙන කෙලින් කරගෙන ඈ එහෙම මේ කිටි කිටියේ අතපය හිර කරගෙන ඉන්නේ අපි ඇඳට වෙලා අපි ඇඳට ගියාම මේ අතපය පිනවද කියලාවත් අපි දන්නේ නැති ගානට සැහැල්ලු කරලාද නැද්ද ඒව ඔක්කොම කඩා වැටිලව ගානට සැහැල්ලු කරලා දානවා අන්නේ වුණාම තමයි ඔබේ හිතත් නිකම්ම නිින්දට එන්නේ. ඔබ අර විදියට අතපය ඉර කරගෙන හිටියොත් එහෙනම් ඔබට නිින්ද යන්නේ නැහැ. ඇයි ඔබ බරක් දීලා බර ආපු තැන සැහැල්ලුවක් කියන්නේ කොහොමද? ඉතින් භාවනා කරනකොටත් ඔබ අනුතරමේ මේ අත්තහරි ඇඟිලි හරි උරහිස්ස හරි වැලමිට හරි කොහේ හරි ඔබ හිර කරගෙන තද කරගෙන ඉන්න ගියොත් එහෙම ඔබට හිත සැහැල්ලු කරන්න බෑ. මුළු කයම සැහැල්ලු කරගන්න ඕනේ. සැහැල්ලු කරලා හොඳ ඍජුව තියෙනවනේ. ඍජුව තියෙනෝනි කියන්නේ හිර කරගන්නවා කියන එක නෙමෙයි. වක ගහගන්න එක කෙලින් තියාගන්න එක. ඒ කරගෙන වාර විදිහට ආස්වාද ප්‍රාසවාස දිහා බලන්න. ඔබේ සමාධි නිමිත්ත නිකම්ම ගොඩනැගේ. පරිස්කාර කියන වීරිය තියාගන්න ඔබට සමාධිය දුර වෙන්නේ නැහැ. ඔබට සමාධිය පුරුදු කරගන්න පුළුවන්. ඔබ හැමදෙනාටම ආශිර්වාද කරනවා. මේ කෙලෙසුන්ට ඕන ඕන විදිහට නටන්නේ නැතුව කෙලෙස් වලට යටත් වෙන්නේ නැතුව කෙලෙස් වලට දාසයෙක් වෙලා ඔබේ ස්වාමියා කෙලෙස් කරගන්නේ නැතුව ඔබේ ස්වාමියා ධර්මයෙන්ම කරගන්න ධර්මයෙන්ම සැනසෙන්න ඔබ හැමදෙනාටම වාග්ය වාසනා උදා වේවා කියලා ආශිර්වාද කරනවා සාදු සාදු සාදු